සාකච්ඡා කරේ වර්ධනය කරමින් සතුට වෙන්න ඕන දෙයක් ධර්මය කියලා කියන්නේ ප්‍රහාණය කරමින් සතුට වෙන්න ඕන දෙයක්. යමක් වැඩෙනකොට යමක් නැති වෙනවා. විශේෂයෙන් යම් කිසි වසක් තියෙනවා නම් ඒක ඒ වස නසන්න යමක් දැම්මොත් ඒ දාපු එක හේතුවෙන් ඒ වස නසිනවා වගේ අපේ ඇතුලාන්තයෙන් උපදින වැරදි සිතුවිලි ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයන් හමු වෙන්නේ නැති වෙලා යනවා. ඒකට ප්‍රතිවිරුද්ධ කුසලයන් හමු වෙන්නේ නැති වෙලා යනවා. මොකද හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වා දීලා තියෙනවා. හඳුන්වා දීලා විතරක් තියෙනව නෙවෙයි කුසල උත්පාද පරයය. ඒ කුසලය වර්ධනය කරගන්න ක්‍රමවේදය. මෙන්න මෙහෙම කරොත් ඒ කුසලය ඒ කුසලය උපදිනවා. එතකොට ඒ ඉපදිච්ච කුසලය වර්ධනය කරගන්න විදිහ. ඊට පස්සේ වර්ධනය කරගත්ත කුසලය වැටෙන්න දෙන්නේ නැතුව ආපහු පිරිහෙන්න දෙන්නේ නැතුව තියාගන්න විදිහ. ඊළඟට ඒ කුසලය තුලින් අනිකුත් අංගත් එක්ක ඒකරාශී වෙලා නැවත අකුසලයක් නොනගින තැනටම අකුසලයක් කියන එකක් ආයේ එන්නේ නැති தත්ත්වයටම පත් කරගන්න ආකාරය. අන්න ඒ විදිහට චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් අපි අකුසල් වලින් පීඩිත වෙලා මේ ජීවිතය ගෙවන්න අවශ්‍ය නැහැ. අකුසල් වලින් බොහෝ පීඩිතයි. හැම අකුසලයක් එක්කම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන ලෝභ දේශ මොහ ඇති වෙනකොට පින්වත්නි ඒවත් එක්ක අපි ලොකු පීඩනයකටපත් වෙනවා. එහෙම දුක් විඳිනවා, හිතෙන් දුක් විඳිනවා. යම් තැනකට වෙලා නිදහසේ ඉන්න නැහැ, නිදහසේ කොතන හරි තැනකට වෙලා ඉන්න තරම් පුළුවන්කමක් නැහැ. ඒ මොකද තමන්ගේ හිත නොයේකු දේවල් මේ ලෝකේ තියෙන මොනවා හරි දෙයක් ඉල්ලනවා හැම වෙලෙම. ඉතින් මේ මොනවා හරි දෙයක් ඉල්ලනකොට ඒ ඉල්ලන දේ හොයන්න ඕනේ. ඒ හොයාගත්තොත් ඒක ආය ආය ආය ආය හොයන්න ඕනේ. ඊළඟට ඒ හොයාගත්ත දේ කැඩෙනකොට බිඳෙනකොට නැවත සකස් කරගන්න ඕනේ. ඊළඟට ඒක පරිපූර්ණ කරගත්තාම ඒක පරිස්සම් කරන්න ඕනේ. ඒක පරිස්සම් කරගන්න කොහොමවත් බෑ ආයසරයක් ඒක කැඩෙනවා බිඳෙනවා ඒක තමයි අනිත්‍ය ස්වභාවය. එතකොට ආය ඒක පරිපූර්ණ කරන්න ඕනේ. ඒක නිවැරදි කරන්න වැඩ කරන්න ඕනේ. ආය ඒක නිවැරදි කරගත්තා කියලා තේරෙනකොට ඒක පරිස්සම් කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් මේ වගේ අපි අපිට හොඳට තේරෙනවා යම් කිසි කාල රාමුවක අපි નિરර්ථක දෙයක් සිද්ධ කරමින් ඉන්නවා මේ ජීවිත කාලේ. එතකොට ඒ මේ ජීවිත කාලේ මේ සිද්ධ කරමින් ඉන්න નિરර්ථක කියන්නේ අර්ථයක් නැති එකතු කරගන්න දේවල් කඩලා බිඳලා යන හින්දා අර්ථයක් නැති ජීවිතයේ විශාල දුකක් විඳින්මින් ඉන්න ජීවිතයේ තමන්ගේ මනසින් නිබඳව සතුටක් උපදින විදිහට තමන්ගේ මනස සකස් කරගන්න පුළුවන් ඒක තමයි මේ වෙනස ධර්මයේ සහ අධර්මයේ ධර්මයේ සහ අධර්මයේ කියන්නේ කුසල් සහ අකුසල් වල කියලා කියමුකෝ එහෙනම් කුසල් වර්ධනය වෙනකොට අකුසලයේ යට යනවා ඒ කුසල් වර්ධනයේ වෙන යම් සීමාවකදී අකුසලයේ නැත්තරම නැති වෙනවා. එතකොට කුසලයේහි අවශ්‍යතාවයක් එන්නේ නැහැ. කුසලයේ කියන්නේ හැම වෙලෙම අකුසලයේ යටපත් කරන බලවේගය. අකුසලයේ නැගෙන්නේ නැත්නම් කුසලයක අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඒකද රහත් උත්තමයන්න් වහන්සේට කුසල් අකුසල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අකුසලයේ නැගෙන්නෙම නැති හින්දා වැරදි වැඩ කෙරෙන්නේ නැහැ. ඒක හින්දා ඒක නවත්වීමේ බලවේගයකුත් අවශ්‍ය නැහැ. එතකොට නිදහස්. ඉතින් ඒ ඒ අවබෝධයෙන් ඇතිවෙන නිදහස ඥානයේ ඉපදවීමෙන් ඇතිවෙන අවිද්‍යාව පහවීම. ඉතින් ටික ටික ටික ටික මේ රහතන් වහන්සේගේ මානසිකත්වයට කිට්ටු වෙන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ කියලා මම හැමදාම මතක් කරනවා. අපිට තියෙනවා හැම වෙලෙම යා යුතු ඉලක්කයක් තියෙනවා. අන්නේ ඉලක්කයට තමයි අපි ළඟාවිය යුතුව තියෙන්නේ. ඉතින් ඒ සඳහා තමයි වෙහෙස මහන්සි වෙන්නේ ස්ථීර සැනසීමක් ඇති කර ගැනීම සඳහා තමයි යම් දුකක් විඳිනවා නම් පිළිවෙත් මාර්ගය තුළ අපි දුකක් විඳිය යුතුව තියෙන්නේ ස්ථීර සැනසීමකට ළඟා වීම කියන මානසිකත්වය තියාගෙනයි. හොඳ අපි ඊයේ දවසේ කතා කරා පංච නීවරණය යටපත් වෙනකොට නෙක්කම සංකල්පනා උපදිනවා, අව්‍යාපාද සංකල්පනා උපදිනවා, ආලෝක සංඥා උපදිනවා, අවික්කේපය උපදිනවා, ඒ උද්දච්චයට විරුද්ධව ඒ වගේම ධම්මවවත්තානං කියලා කියන විචිකිච්ඡාවට ප්‍රතිවිරුද්ධ දේ උපදිනවා. එතකොට මේ ඒ කියන්නේ ධර්මය ගැන හොඳින් දන්නා වූ විමත විමසා පිරික්සා බලමින් තමන්ගේ තුලින් ධර්මයේ නැగిලෙන ස්වභාවයකටපත් වුනහම ඒක ඒහි පස්සික ස්වභාවය දැනනකොට මේ විචිකිච්ඡාව දුරලා යනවා අන්තිමට ඒක සම්පූර්ණයෙන් දුර වෙන අවස්ථාව එන්නේ අවස්ථාව එන්නේ සෝවාන් මාර්ග සිතේදී පටිසම්පාදය පිළිබඳව අවබෝධ වෙනකොට දික්ටි අයින් වෙලා යනකොට විචිකිච්ඡාව දුර වෙනවා. ධර්ම බුද්ධ ආදී අටතන පිළිබඳ තියෙන සැකය අයින් වෙලා යනවා. ඉතින් මෙන්න මේ පහ අයින් වෙනකොට ලැබෙන සැනසීම අත්විඳින්න ඕනේ. ඒ වගේම ඊළඟට අපි ඊයේ දවසේ ඒ ගැන පිරික්සලා බලන්න කිව්වා මගේ ළඟ කොහොමද මේ தත්වයන් කියලා. ඊළඟට අපි කතා කරා අවිද්‍යාව කියන එක අයින් වෙමින් තමන් සතුට වෙන්න ඕනේ. ඒ වගේම ඥානය පහළ කරගනිමින් සතුට වෙන්න ඕනේ කියලා. මෙතනදී ඇත්තටම ලොකු දේවල් විතර නෙවෙයි පුංචි දේවල් වලදීත් මෙතනදී අපිට ඒ සතුට ඇති වෙනවා මම හැමදාම කියනවා අසුබ වගේ භාවනාවකින් පුළුවන්කම තියෙනවා කියලා මුළු ලෝකෙම කෙරෙහි තියෙන රාගය සියලු මිනිසුන් කෙරෙහි ලෝකයේ ඉන්න සියලු මිනිසුන් කෙරෙහි තමන්ගේ හිත ඉල්ලන ගතිය ඒ දකින්න ඕන කියලා ඉල්ලන ගතිය ඒ අයගේ හැසිරීම ඒ අයගේ ක්‍රියාකාරකම් ලස්සනයි කියලා සම්මත වෙලා තියෙන අයගේ නැටුම් ගැයුම් වැයුම් ආදී දේවල් දැකීමේ ආසාවෙන් එක එක ඒ ඒ කතා කරන විදිහවල් හිනහ වෙන විදිහවල් දඟලන විදිහවල් පිළිබඳ ප්‍රාර්ථනාවෙන් ඉන්න සිතක් තියෙනවා. එතකොට ඒ ප්‍රාර්ථනාව හින්දා හැම වෙලෙම අපි මොනවා හරි හොයනවා. ලෝකේ මේ මේ රූප හොයනවා, ශබ්ද හොයනවා, දුරකතණයෙන් හොයනවා, රූප වහිනියෙන් හොයනවා, නැත්නම් බාහිර ලෝකයෙන් හොයනවා. දැකීමේ ආසාවෙන් තද පිළීමක පෙළෙනවා. යම් කිසි විදිහකින් ඔය ලෝකයේ ප්‍රසිද්ධ කෙනෙක් එහෙම මේ ලංකාවට ආවොත් එහෙම ඉතින් මිනිස්සු පොර පොර කකා ඇදි ඇදි යනවා මේක මොකක්ද කියලා Tamanට තේරෙන්නේ ඇයි මේ යන්නේ කියලා තේරෙන්නේ යන්න එපා කියලා නෙවෙයි කියන්නේ ඒ ඒ අර ඇලීම ඒ ඒ තදබල වේගය මොකක්ද කියලා තේරුම් ගන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒ වාගේ තුලම රැඳිලා ඉඳලා එක සැරයක් දැකලා දෙසරයක් දැකලා තුන් සැරයක් දැකලා ඇතිවීමක් ඇති නොවන සිතට ඇත්තටම අසුභ භාවනාව හරියට වර්ධනය කරන කෙනෙකුට මේ තැන්වලදී සුවදායක නිශ්චල හිතක් තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒකම අපි හැමදාම ආරාධනා කරන්නේ කරලා බලන්න. කරලා බලන්න මොකද කොච්චර ලස්සන කියලා හැඩ තල හොඳ වුණත් කොච්චර සුමටයි කියලා දැනෙන ස්වභාවයක් තිබුණත් කොච්චර වර්ණය හොඳ වුණත් ඒ ශරීර තුල ඇතුලේ තියෙන දේවල් පිළිබඳව යම් සංඥාවක් එන විදිහට අසුභ භාවනාවෙන් සකස් කරන්න පුළුවන්. මම ඒක කියන්නේ අර මස් ගොඩක් ගෙනල්ලා වහන්න පුළුවන් කියලා ලස්සන රෙදි කෑල්ලකින් ලස්සන හැඩයකට මස් ගොඩක් හදලා ලස්සන රෙදි කෑල්ලකින් වහලා ඒව අවට සුවඳ විලවුන් දාලා උරින් අත තියන්න කිව්වොත් එහෙම කවදාකවත් සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා ඒක දකින්නකොටවත් හිතෙන්නේ ඒක අත තියනකොට හිතෙන්නේ නැහැ. අන්න ඒ ප්‍රබල හැඟීම කුසලයක්. අන්න එහෙම හැඟීමක් ප්‍රබල කරගත්තොත් ඒ කුසලයේ වර්ධනය කරගෙන ඒක ප්‍රබල කරගත්තොත් ලෝකයේම තියෙන මේ ලෝකයේම ඉන්න සියලු දෙනා කෙරෙහි දැකීමේ ඇසීමේ ආසවල් අයින් වෙලා රාගයෙන් මොහතකට අත මිදලා ඒ සුවය අත්විඳින්න පුළුවන්. එතකොට ඒ දැනෙන විවේකය කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද දන්න දවසේ ඉඳලා තේරුමක් තිබ්බ දවසේ ඉඳලා මේ හිත හැම වෙලෙම පීඩිතව යමක් හොය හොය හිටියා. මේ හිත හැම වෙලෙම පීඩනයක් සහිතව මේ ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හොයමින් හැම වෙලෙම කුතුහලයකින් හැම වෙලෙම අවශ්‍යතාවයකින් නොලැබුණොත් දුකකින් හැම වෙලේ හැම මොහොතකම වගේ ගත කරනවා රාගාදී කෙලෙස් ධර්ම නිසාවෙන්. ඒක අවිවේකයක්. අන්නේ අවිවේකය අයින් කරලා පුදුමාකාර එක මොහොතක දැනෙන සුවදායක සාන්ත ස්වභාවය අත්විඳින්න පුළුවන් අත්විඳින්න පුළුවන් ඒ මොහොත උදා වුණොත් යම් කිසි කෙනෙක් තුළ ඒ මොහොත යාට දැනෙන්නේ කොහොමද මේ ලෝකෙම කැටි කරලා අරගෙන ලෝකෙම ඉන්න සියලු මිනිස්සු ගැන අදහසක් ඇති කරගෙන දැනෙන්නේ කොහොමද මේ ලෝකේ රාගයෙන් අරමුණු කළ හැකි කිසිම දෙයක් නැහැ හරි මේ අත්දැකීම ගන්න කියලා අපි මේ කියන්නේ මේ ලෝකයේ රාගයෙන් අරමුණු කළ හැකි කිසිවක් නැති බව කියනවා නෙවෙයි හිතට දැනෙනවා. එතකොට අර මේ ලෝකය අරමුණු කරගෙන මේවා දකින්න තිබ්බනම් මේවා අහන්න තිබ්බනම් කියන හැඟීම අයින් වෙනවා. කිසිම දෙයක් නැහැ හිස් වුණා වගේ. හරිද මම ඔකට වෙලාවට කියන මේක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. මේ මුළු ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම මැරිලා කවුරක්වත් නැහැ මං විතරක් ඉතුරු වෙලා තිබ්බා. මට එළියට බහින්න ඇඳුමක්වත් ඕන වෙන්නේ නැහැ. අඩුම ගානේ මට වටපිට බලන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඉතින් එන්න ඒ වගේ අනිත් මිනිස්සු මොනවද හිතයිද කියලා හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මම කියන්නේ ඒ එහෙම ඒ මැරුණොත් අන්න ඒතන තියෙන එකක් තමයි ඒ වගේ මේ ඉද්දිම මට මේ ලෝකේ කිසිම කෙනෙක් ගැන රාගාදී ක්ලේශ ධර්මයක් උපදින්නේ නැහැ. දුටු හෝ නුදුටු හෝ අහලා තියෙන හෝ දැකලා තියෙන හෝ මොනවා හරි කමන්නේ හිත නිදහස් වෙනවා. එතකොට අන්න ඒවැනි தත්වයක් ඇති වුනහම අපිට කියන්න පුළුවන් මට මේ පිළිබඳව යම් කිසි නුවණක් තිබුණා. ඉතින් මේක මේක මහා මේ මේ මේ විස්කම්බන ප්‍රහාණයකින් ඇති වෙන தත්වයක්. ඒකින්ද මේක ඉපදෙනකොට මොකද උනේ? ප්‍රමෝදය උපදිනවා. ඉතින් ඒ ප්‍රමෝදයත් එක්ක අරතිය නැති වෙනවා. නැත්තම් නොඇලීම ධර්මයේහි නොඇලීමක් තියෙනවා නම් නැත්තම් අධි කුසලයන්ගේ නොඇලීමක් තියෙනවා නම් ඒකත් අයින් වෙනවා. ප්‍රමෝදයෙන් හින්දා. ඒ වගේම මේ ඇතිවෙච්ච ඥානය, මේ ඇතිවෙච්ච අයින් වෙච්ච අවබෝධයෙන් හින්දා නුවණක් ඉපදලා තියෙනවා මේ ලෝකේ ඉන්න මිනිසුන් පිළිබඳව. ඉතින් මේවා මෙහෙම කර කර මේ දෙක සංසන්දනය කරන්න කියලා මේ භාවනාරාමතාවයේ තියෙන්නේ මේක කරමින් සතුට වෙනවා අරක අයින් කරමින් සතුට වෙනවා මේ කියන සම්පූර්ණ හැඟීම මේ ලෝකේ සුබ වශයෙන් ගන්න බෑ කියන හැඟීම වර්ධනය වුණා කියලා දැනගන්නවා ඒ වර්ධනය වීමෙන් ඇතිවෙච්ච தත්ත්වයෙන් එයා සතුට වෙනවා. ඒ වගේම අසුබය නැත්නම් සුබ හැඟීම කියන එකෙන් ලැබෙන පීඩාව එයා දන්නවා. ඒ පීඩාව අයින් කරගැනීමෙන් සතුට වෙනවා. ඒකෝර මෙන්න මේ සන්තෝෂ දෙක තමන් තුළ මේ වෙනකොට නිවන් මාර්ග දේශනා 500ක් ඇහුවා අපි ඊට පස්සේ දැන් ප්‍රත්‍යවේක්ෂා මේ යන්නේ 45 වෙනි සතිය. ඉතින් සති 45ක් අපි මේවා ශ්‍රවණය කරනවා සමහර විට. දැන් මේ වෙනකොට මේවෙන් අයින් වෙලා මේ මේ කියන අකුසලයන්ගෙන් හිත අයින් කරගෙන කුසලයේ වර්ධනය කරගෙන සතුටක් විඳිනවද කියලා අපි ඊ타ත්ම ගැඹුරෙන් ඊ타ත්ම අතුලාන්තයට බැසගත් සිතකින් විමසා බලන්න ඕනේ. හොඳයි මේ වගේම ඊළඟට අපිට තියෙන්නේ මේ වගේ ප්‍රමෝදය ඇති වෙනකොට මේ අරතියත් එක්ක දැන් අපි මේ කතා කරපු ප්‍රථම ධානයමයි. හරි. මේවා සම්පූර්ණ වෙනකොට පින්නත්නේ අපිට උපදින ප්‍රථම ධාන මට්ටම. ඒ කියන්නේ ප්‍රථම ධාන මට්ටම උපදිනකොට මොකද්ද වෙන්නේ? පංච නීවරණයන් සම්පූර්ණේ යටපත් වෙනවා. එතකොට ලැබෙන සතුට පිළිබඳව ධර්මයේ සඳහන් වෙන ආකාරය ණයක් ගත්ත කෙනෙක් පොලියක් ගෙවගෙව ඉන්නකොට පොලිය ගෙවන හැම වාරයකම එයාට සතුටක් ඇති වෙන එක ඇත්තයි. නමුත් ණය බරෙන් නිදහස් වෙන්නේ නැහැ. ණයක් ගත්ත කෙනෙක් ණයෙන් සම්පූර්ණ නිදහස් වෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වෙත් ඒකමයි. අර ණයක් වගේ තමයි පොලිය ගෙවන වගේ තමයි දවසකට එක සැරයක්, දෙසරයක්, දහ සැරයක්, 15 සැරයක් හරියට නිකන් කැමැති රූප දැකීමේ අවශ්‍යතාවයෙන් ඉන්නවා. ඉතින් එක දවසක් දැක්කහම හරියට නිකන් පොලිය ගෙවුවා වගේ. ඒකින්ද ඊළඟ දවසෙත් පොලිය ගෙවන්න ඕනේ. ඊළඟ දවසෙත් පොලිය ගෙවන්න ඕනේ. හැබැයි දැකීමේ ආසාවම සම්පූර්ණයෙන් අයින් වෙනවා කියන්නේ ආය දවස් ගාණක් නෙවෙයි ජීවිතේම දකින්න ඒ මොහොතේ වමනාවක් නැහැ. මේ විස්කම්බන වශයෙන් ප්‍රහාණය වුණාම. හැබැයි පසුව නැවත එවැනි තත්ත්වයන් උදා වෙනවා. නමුත් ඒ මොහොතේ වමනාවක් නැහැ. ඒක ලොකු සුවදායක තත්ත්වයක්. අන්න ඒ මට්ටමට හිත සම්පූර්ණයෙන් පංච නීවරණය යටපත් වුනහම අර ණයක් අරගෙන වගේ ණයක් අරගෙන ගෙවන්න ගෙවන්න හිටිය කෙනෙක් පොලි ගෙවක හිටිය කෙනෙක් ණය මුදලෙන් නිදහස් වුණා වගේ ඊළඟ කාරණාව තමයි හරියට අසනීපයක් හැදිලා ඉඳලා තදබල අසනීපයක් හැදිලා ඉඳලා වේදනාව විඳින්න ඉඳලා එකපාරට මේ අසනීපය හොඳ වුණා වගේ තමයි ව්‍යාපාදේ කියන එක අයින් වෙනකොට ඇති වෙන මානසික මානසික මානසික తত্ত্বය කියලා සඳහන් කරලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? බලන්න අසනීපයක් හඳුනනවා කිට්ටුවකටවත් කෙනෙක් කෙනාට කැපදෙන්නේ නැහැ. හරිම වේදනාත්මකයි. බලන්න තරහ ගියාමත් එහෙමද නැද්ද කියලා. කිට්ටුවටවත් කෙනෙක් කෙනාට කැමති නැහැ. හරිම කතා කරනවටවත් කැමති නැහැ. වේදනාකාරී. ඉතින් ඒක තරහ කියන්නේ අසනීපයක් වගේ අසනීපයක් හැදිලා ඉඳලා ඒ අසනීපය සම්පූර්ණයෙන් හොඳ වුණොත් එහෙම අන්න ඒ හොඳ වෙන తত্ত্বය වගේ තමයි මේ ධර්මය තුළ අපි ව්‍යාපාදය අයින් කරගෙන අර කලින් අපි ගිය වැඩසටහනේ නැත්නම් ඊයේ දවසේ කතා කරා වගේ තරහ අයින් වෙනකොට ඇති වෙන ස්වභාවය. ඊළඟට තීන මිද්දේ කියලා කියන්නේ ධර්මයේ සඳහන් වෙන්නේ හිරගේක ළඟලා හිටියා වගේ කියලා. හිරගේක ළඟලා ඉන්නවා නම් කොටුවකට හිර වෙලා ඉන්නේ. ඒ හිර වෙලා තින්න තැනින් එළියට එන්න බෑ. ඒ සිර කූඩුවේ නැති අය උදේම නැගිටලා ලස්සන ලස්සන තැන් වලට ගිහිල්ලා ලස්සන වැඩ කරලා නිදහසේ ජීවත් වෙනවා. මෙයාට හිරෙන් අයින් වෙන්න බෑ. ඒ වගේ මේ තීන මිද්දේ කියන එකට යට වෙච්ච කෙනාට එක තැනකට කොටු වෙනවා මිසක් අපින්නත් නේ. යාට අනිත් පැයට වගේ ගිහලා වැඩ කරන්න පුළුවන් කමක් නැත. හැබැයි තීන මිද්ද සම්පූර්ණයෙන් අයින් වෙන වෙලාවේ ඇතිවෙන හැඟීම ඒක හරිය පුදුම දෙයක්. ඒ කියන්නේ පුදුම ප්‍රබෝධයක්, පුදුම කාර්යක්ෂම ස්වභාවයක්. හිත හිත වැටෙන්නේ නැති තීන මිද්දට යන්නේ නැති ස්වභාවයකට ඔය ප්‍රථම ධ්‍යාන මට්ටමට පත් කරගත්තාම මේක මේ මේ ඒ ඒ මානසික தত্ত্বය පිපිච්ච මලක් වගේ හිත පිරිලා වගේ අන්න එහෙම ස්වභාවයක්. එතකොට ඒක අර හිරෙන් හිරෙන් නිදහස් වෙනවා වගේ. හිර වෙලා ඉන්න අපි තියෙන මෙතෙර දැන් බෑ දැන් බෑ දැන් බෑ කියලා හිර වෙලා ඉන්නවා. අන්නේ හිර වෙලා ඉන්න හිරෙන් නිදහස් වුණා වගේ තමයි තීන මිද්දෙන් අයින් වීම. ඊළඟට උද්දච්චය කියලා කියන්නේ උද්දච්ච කුච්ච කියන තැන තියෙන එක තියෙන කියන්නේ මෙහි කාරකමකට අහු වුණා වගේ කියන්නේ මගේ පාලනය මගේ ළඟ නැහැ මෙහි තරකමට මාව අහු වෙනවා කියන්නේ ඒ ස්වාමියාගේ පාලනයට යන්න ඕනේ ඒකට තව තියෙන උද්දච්චය ගැන සඳහන් කළා හුළඟට ලෙල දෙන කොඩියක් වගේ කියලා ඒ කොඩියට බෑ ලෙල දෙන එක නවත්තන්න ඒකේ පාලනය වෙන කෙනෙක් අතේ ඒකර පාලනය වෙන කෙනෙක් අතේ නම් තියෙන්නේ අපිට වැඩ අපි අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ ඒ දේවල් මත ඒකින්ද ඊටාම නොසන්සුන් හිතක් තමයි මේ උද්දච්චයත් එක්ක ඇති වෙන්නේ එන්නේ හිරේ ඒ ඒ මෙහෙකාරකමකට අහු වෙලා අනුන්ගේ පාලනයකට යට වෙලා ඉන්නවා ඉඳලා ඒකෙන් අයින් වුණා වගේ සතුටක්. ඊළඟට විචිකිච්ඡා කියන එක නැති වෙනවා ධම්මවවත්වාණයෙන් කියලා අපි කතා කරා. මේක නැති වෙනකොට දැනෙන හැඟීම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අර පාරක් නොදැනගෙන කාන්තාරක යන කෙනෙකුට පාරක් දැන අතරමං වෙලා කාන්තාරයක යන කෙනෙකුට සේම භූමියක් හම්බුණා වගේ තමයි මේ විචිකිච්ඡාව අයින් කරනකොට දැනෙන හැඟීම. එනේ සැකයක් නෑ. දැන් ඉතින් සුරක්ෂිතයි. අන්න ඒකයි. එතකොට එහෙනම් පංච නීවරණයන් යටපත් වෙනකොට උපදින්නේ අන්න බලන්න පංච නීවරණ යටපත් වෙමින් සතුට වෙනවා. ඒ කියන්නේ පජහන්තෝ රමති. උපදින්නේ ප්‍රථම ධානයේ. මොකද්ද මේ ප්‍රථම ධානය කියන එක ගැනත් අපි විස්තර කරලා තියෙනවා නමුත් ආයෙ මතක් කරන යම් කුසල හැඟීමක් දැන් හැමදාම ගන්න උදාහරණය අසුබය නම් අසුබයෙන් අපි මේ මුළු ශරීරයම සහ අනුන්ගේ ශරීර අසුබයි කියලා එක හැඟීමකට ආවා එක හැඟීමකට එනවා කියන එක අපි හොඳටම දන්නවා දැන් බොහෝ වස්තුන් පිළිබඳ එකම ලක්ෂණයක් අපිට එනකොට ඒ ඔක්කොම පිළිකුලයි දැන් ශරීරයේ කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇට මිදුළු කියන ඒවා මේ වෙන වෙන වශයෙන් පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා ගත්තා වගේම ඒ එකින් එක එකින් එක පිළිකුලයි කියලා අපිට දැනෙනකොට ඔක්කොම පිළිකුලයි කියලා එක හැඟීමකට එන්න පුළුවන්කම තියෙනවා. ඒක අපේ හිතේ උපදින එකක්. කෙස් පිළිකුලයි, ලොම් පිළිකුලයි, නිය පිළිකුලයි කියලා වෙනවම අපි වෙන වෙන වශයෙන් වෙන වෙන වශයෙන් එක එක එක එක කලාපයන් ගැන පිළිකුලයි කියලා මෙනෙහි කර මෙනෙහි කරනකොට දෙකක් එකට අරගෙන මේ දෙකම පිළිකුලයි කියලා එක හැඟීමක් ඇති වෙනවා තුනක් එකට ඇවිල්ලා තුනම පිළිකුලයි කියලා තව හැඟීමක් ඇති වෙනවා මේ විදිහට ඔක්කොම පිළිකුලයි කියලා එක හැඟීමක් එනවා එතකොට තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මේ හැඟීම් එකට කැටි කරලා ගන්න පුළුවන් ඒතර ලෝකෙම ඉන්න සියලු සත්වයන්ගේ ශරීර අසුබයි කියන හැඟීම ඔක්කොම අර කලින් කිව්වා වගේ ඔක්කොම වැඩක් නැහැ කියන හැඟීම එක සැරයක් වර්ධනය වුණා නම් පැයකට එක සැරේ නෑ ඒක වර්ධනය වුණේ මේ කරගෙන යද්දී ඒක තව තව තව තව තව තව කරගෙන ගියොත් පැයකට 10 15 සතාවක් වර්ධනය වෙන විදිහට සකස් කරගන්න පුළුවන්. ඒක පැයකට 10 15 සතාවක් වර්ධනය විදිහට වෙන විදිහට සකස් කරගත්තට පස්සේ විනාඩියකට එක සැරයක් දෙසරයක් වෙන විදිහට සකස් කරගන්න පුළුවන්. ඇයි නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනකොට අපේ හිතේ තියෙන විතර්කය කියන චෛතසිකය තමයි නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ අරමුණේ නංවනවා. එහෙනම් අපි නැවත නැවත මේක මෙනෙහි කරනකොට ඒ අරමුණම ඒ අරමුණම ඒ අරමුණම එන්න පටන් ගන්නවා. එතකොට තනියම ඒ අරමුණ විතරක් හිතේ නැගෙන ස්වභාවයකට. තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා වියප්පනා චේතසෝ අබිනිරෝපණා හිතේ මේක නැగిලා එන විදිහට හිතේ මේක නැగిලා එන විදිහට වෙන කිසිදු සිතුවිල්ලක් එන්නේ නැති තත්වයකට අපිට පත් කරගන්න පුළුවන්. අන්න එතන විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව තියෙනවා. මොකද අරමුණ ගැනීම සහ අරමුණේ විතර යාම තියෙන බව හොඳටම තේරෙනවා. එතකොට අපි අරමුණ ගැනීමක් තියෙන්න ඕනේ. මොකද අරමුණේ රැඳිලා ඉන්නේ එකයි අරමුණ ගැනීමක් සහ අරමුණේ විසිර යාමක් නැවත නැවත අරමුණේ නංවන විතක්කයට වැඩ තියෙන එකයි. අරමුණ ගන්න අරමුණ ආය වැටෙන හින්දා අරමුණේ නැවත නංවන්නේ. එහෙනම් අරමුණ ගන්න අරමුණේ විසිර යනවා. එහෙනම් විතක්ක ਵਿਚාර දෙක තියෙනවා. කාමච්ඡන්දාදී පංච නීවරණ යටපත් වෙච්ච හින්දා ඇතුළෙන්ම එන අති විශාල ප්‍රීතියක් තියෙනවා. ඊළඟට එතකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ශාරීරික වශයෙන් වින්දා වූ සියලු දුක් මේ මොහොතේදී දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්තේ මේතෙන්ටපත් වෙනකොට කයෙහි විඥානය උපදින්නේ නැහැ. ඒ මොකද විඥානය එක දිගටම සිත කුසල ආරම්මණයේ තියෙන හින්දා එහෙනම් කය දැනීමක් ඒ භාවනා කරන යෝගයට නැහැ. එතකොට ඒක තමයි ලබන ලොකු ලොකුම සුවදායක தත්ත්වය එහෙනම් ප්‍රීතිය වගේම සුවය තියෙනවා ඊළඟට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව අර කිව්ව අරමුණේ ඒකාග්‍රතාවය තියෙනවා මෙන්න මෙතෙන්ට එනකොට පංච නීවරණයන් ඔක්කොම යටත් වෙලා එහෙනම් ප්‍රථම ධානය උපදවා ගන්නවා පංච නීවරණ යටපත් කරගන්නමින් සතුට වෙනවා ප්‍රථම ධානය උපදවා ගන්නමින් සතුට වෙනවා පංච නීවරණ යටපත් කරගනිමින් සතුට වෙනවා ප්‍රථම ධානය උපදවා ගන්නමින් සතුට වෙනවා පංච නීවරණ යටපත් කරගනිමින් සතුට වෙනවා කියලා අර පජහන්තෝ රමති භාවෙන්තෝ රමති කියන තැන අපි භාවනා රමතාවය වර්ධනය කරගන්නේ ඔන්න ඔහොමයි. එතකොට ඒ තැනත්තා සමාජයේ හරීම සාන්තව ඉන්න අනවශ්‍ය කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැති අවශ්‍ය දෙයට සම්බන්ධ වෙන අනවශ්‍ය දෙයට සම්බන්ධ වෙන්නේ නැති සාන්තව තීරණයක් ගන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක් තමයි මේ ප්‍රථම ධ්‍යාන මට්ටමට ගිය කෙනා ප්‍රීතියෙන් ඉන්නේ හැම වෙලේම ඒ ප්‍රීතිය කොච්චරද කියලා නම් දෝරේ ගලාන උල්පතකින් ගලන වතුර වගේ උඩේ ඉඳන් පල්ලෙහාට මේකේ මේ ප්‍රීතිය වැදගත් තැනක් නැති තරම් මේ ශරීරයට ප්‍රීතිය කිදා බැස්ස තැනක් නැති තරම් ඒ තරම්ම මේ අතුලාන්ත ප්‍රීතියක් තියෙන තැනක් තමයි මේ ප්‍රථම ධ්‍යාන මට්ටම කියලා කියන්නේ එතකොට විතක්ක ਵਿਚාර දෙක කියන්නේ අරමුණ ගැනීම සහ අරමුණෙහි අරමුණේ විසිර යන ස්වභාවය. එතකොට මෙන්න මේ අරමුණේ ගැනීමකුත් අරමුණේ විසිර යාකමකුත් කියන්නේ ඇතිවීමක් නැතිවීමක් කියන එක. මේ දෙක අවශ්‍ය වෙන්නේ නැති දැනක් වෙනවා. ඒකට කියනවා අපි දෙවෙනි ධ්‍යානය කියලා සූත්‍ර පිටකයට අනුව අර්ථ දැක්වීම අනුව ඒකට කියන්නේ දෙවෙනි ධ්‍යානය කියලා දෙකම නැති වෙන එක. අභිධර්මානුකූලව නම් මේ දෙකම නැති වෙන අවස්ථාව වෙනකොට ඒකට කියන්නේ තුමිය ධානය කියලා. මොකද අර චෛතසික දෙක වර්ගීකරණය කරන්න ඕනේ හින්දායි විතක් ਵਿਚාරකයන් චෛතසික දෙකක් එන්නේ ඒ වෙනස වර්ගීකරණය කරන්න ඕනේ හින්දායි මේකට දෙවෙනි ධානය තුන්වෙනි ධානය කියලා අරගෙන තියෙන අභිධර්මයේදී නැත්නම් ඒකේ ලොකු වෙනසක් නැහැ එහෙම ගත්තා කියලා මොකද වැඩේ එකයි එක වැඩක් ලේබල් කරලා තියෙන ආකාරයේ වෙනසක් තමයි තියෙන අභිධර්මයේ සහ සූත්‍ර සූත්‍රාන්තවල ඒකේ කිසිම පැටලවිල්ලක් ඇති කරගන්න සැකයක් උපදවා ගන්න දෙයක් නෙවෙයි දෙකේම කියන්නේ එකම දෙයක්. දැන් බලන්න දෙවෙනි ධ්‍යානයේදී සිද්ධ වෙන දේ මොකක්ද කියලා විතක්ක ਵਿਚාරات අයින් වෙනකොට විශාල සමාධියක් ඇති වෙනවා. එතකොට ඒ ඇති කරගන්න පළවෙනි දැන් දෙවෙනි පළවෙනි ධ්‍යානය ගැන අර්ථ දැක්වීමේදී තියෙන්නේ විවේකජම් ප්‍රීතිසුඛං කියලා. නමුත් දෙවෙනි ධ්‍යානය කියන මට්ටමට එනකොට තියෙන්නේ සමාධිජම් ප්‍රීතිසුඛං කියලා. ඉතින් මනුස්ස ජීවිතයක ලැබිය හැකි ඉහළම සමාධියක් ලබන අවස්ථාව තමයි මේ දෙවනිව ඇති වෙන මේ ධ්‍යාන මට්ටම මේකත් මොකක්ද කියලා අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ අපි දන්නවා යම් ආරම්මණයක් එනකොට ඒ අරමුණත් එක්ක ඒ අරමුණ අරගෙන ඒ අරමුණ විසිර යාම සඳහා යම් කිසි කාලයක් ගත වෙනවා මේ විසිර යාම ඉවරෙන් දැන් අපි හිතුවොත් මේක මේක සඳහන් කරලා තියෙන්නේ ගාන්ටාර සද්දයකට උපමා කරලා මේ පිළිබඳව හොඳ උදාහරණයක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් මේ පිළිබඳව යම් දෙයක් තේරුම් ගන්න දැනගන්න හිතාගන්න දෙවෙනි ධ්‍යානය කියන්නේ මොකක්ද කියලා. ගාන්ටාර සද්දේ කියලා කිව්වහම අපි දන්නවා ගාන්ටාරට එකපාරටම වදිනවා. එතකොට ටං ගාලා වදිනවා. ඒකත් එක්ක ම්ම් ගාලා ගිහින් ඒක නැතිලා යනවා. ආය ටං ගාලා වදිනවා. අපි හිතමු එක දිගට මේක තියෙන මේ කරන වැඩක් කියලා. මේක හිම්ම විසිරලා යනකම් සද්ද නැති වෙලා යනකම්ම තිබිලා ආයසරයක් ගන්නට අර ටංගලවත් නැහැ. ඒක බලන්න මෙතනදී යම් කිසි කාලයක් යනවා මේ මොකද්ද විතක්කයෙන් මේක උස්සලා තිබ්බා ਵਿਚාරයෙන් මේක හිමින් සැරේ පිරිමැදලා මේක නැති වෙලා ගියා. විතක්ක ਵਿਚාර කියන්නේ අරමුණ පිරිමැදෙන ස්වභාවය පිරිමැදලා මේක නැති වෙලා ගියා. එහෙනම් නැති වෙලා ගියේ හිඳයි නැවත විතක්ක චෛත්‍යකයේ අවස්ථාවේ තියෙන්නේ. එහෙනම් ආය ආය මේ අරමුණේ නැග්ගෙනවා ආයේ අරමුණේ විසිර යනවා. ආය අරමුණේ නංවනවා එහෙනම් දැන් ටං ගාලා අර ටං කියලා මේක ඉවර වෙනවා වගේ අන්නේ අරමුණේ නංවනවා ටං කියන අරමුණ ගාන්ටාරේ වැඩිම ම් කියන්නේ නැතු යම්. ඔන්න ඔය විදිහට තමයි අපි ප්‍රථම අධ්‍යානයේ ඉන්න කෙනෙක්ගේ අරමුණු ගැනීම තියෙන්නේ අරමුණ ගන්නවා අරමුණේ විසිර යනවා ආයේ අරමුණම ගන්නවා අරමුණේ විසිර යනවා ආයේ අරමුණම ගන්නවා ඒ අරමුණේ විසිරෙනවා. ඉතින් මේකට යම් කිසි කාලයක් යනවා. ඒක තා පැහැදිලි ආනාපාන සතියේදීම සම්පූර්ණ හුස්ම කය අත්විඳීම කියන එකේදී ඒ හුස්ම කය අරමුණු කරන සිතක් පහළ වෙනවා. ඊළඟට ඒ අර ඒක අත්විඳින ඒක ඒක අත්විඳින කාලයක් තියෙනවා. ආයේ ඒ හුස්මම අරමුණු කරනවා. ආයේ සම්පූර්ණ හුස්ම අත්විඳිනවා. ආයේ හුස්ම අරමුණු කරනවා. ඒක සම්පූර්ණයෙන් අත්විඳිනවා. මේ විදිහට චක්‍රීයව එකම දේ සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් මෙතන මේ යම්කිසි කාලයක් දැන් ටං කියන්නේ සිද්ධියක්. ඒ සිද්ධියට යම්කිසි කාලයක් තියෙනවා. දැන් මේ සිත මේක අරමුණු කරලා අරමුණු කරලා අරමුණු කරලා ඉඳලා ඊළඟට තවදුරටත් එක පියවරක් යනවා මේ ටං කියන සිද්ධිය ඒ මුළු සිද්ධියම එක හිතකින් අරමුණු කරනවා. ඊළඟ හිතේත් ඒකම අරමුණු කරනවා. එතකොට දැන් විසිර යෑමට හේතුවක් නැහැ. විසිර යෑම කියන එක නවතිනවා. ඇයි? දැන් හිතන්න ඔන්න බලන්න මේක හොඳට තේරුම් ගන්න බලන්න හැම කෙනෙක්ම ටං කියනකොට යම් කාලයක් යනවනේ ඒ සිද්ධියම හකුලුවා අරගෙන නැත්නම් ඒ සිද්ධියම අරගෙන එහා සිද්ධිය නැත්නම් ටං කියන එක මතක් වෙනවා ටං කියලා දිග ගිය සිද්ධිය එකක් කොට කැටි කරලා මතක් කරන්න අපිට පුළුවන්. ඒ කියන්නේ ඒක ඒක දැන් වචනෙන් කියන්න බෑ. ඒකයි ਵਿਚාරය කියන එක පිළිබඳව දැන් දැන් අරමුණක් ඔකට කියනවනේ වචී සංකාර කියලත් මේ සංසිඳීම මේක මොකද මේක වචනයට අදාළ නොවන දෙයක් හින්දා කියා ගන්න අමාරු වෙනවා මේ සිද්ධිය සම්පූර්ණ සිද්ධිය එක තැනකදී ඒ සිද්ධිය එක සිතකින් අරමුණු කරනවා. ඒ සිත එක සිතකින් ඒක අරමුණු කරනකොට මුළු සිද්ධියම එකට. දැන් එතන කාලයක් නැහැ. ඒ ඒ සඳහා ඊළඟ සිතෙත් ඒක අරමුණමයි ඊළඟ සිතෙත් ඒ අරමුණමයි ඊළඟ සිතෙත් ඒ අරමුණමයි එන අරමුණ විසිරෙන්නේ නැති හින්දා මේ අරමුණ එක දිගට තියෙන එක විශාල සමාධිමය ස්වභාවයක් ඒ අරමුණේ එක දිගට ඉන්නවා. ඒත් එතනදී අර නැත්තම් කියලා කාලය යන්නේ අරමුණකට ඒ ඔක්කොම එකක්කොට අපේ හිතේ අර වෙච්ච එක අර වෙච්ච එක මේ අර වෙච්ච එක කියන එකක් නෑ එහෙම නෙවෙයි ඒ සිද්ධිය දැනීමක් විදිහට අරමුණ අපි අපි මේක උදාහරණයකින් තව කියමු කඩේකට ගියාම අපි දකින්නවා කියලා කියනකොට පරිප්පු පැකට් එකක් තියෙනවා මම මේවා කියන්නේ නිබන්ධව තියෙන එකක් හින්දා මේක දැක්කහම මම වචනෙන් පාරිප්පු පැකට් එකක් කියලා කියනවා හිතෙන්. හිතෙන් කියන පාරිප්පු පැකට් එකක් කියලා. ඒකට යම් කිසි කාලයක් යනවා. එහෙම නෙවෙයි පරිප්පු පැකට් එකක් කියන එක මම දකිනකොටම හඳුනා ගන්නවා අරමුණක් විදියට හඳුනා ගන්නවා ඒක මම දකිනකොටම දැන ගන්නවා අන්න ඒ දැන ගැනීමට දැකීම මාත්‍රයත් එක්ක එන්න චිත්ත විදි ටික විතරයි අවශ්‍ය වෙන්නේ ඒක පිටිපස්සෙන් තියෙන මේ අඳුනා ගැනීම සඳහා ඕන වෙන ටික විතරයි අරමුණ හඳුනා ගැනීමට අවශ්‍ය කරන සිත් වේලියක් විතරයි හටගන්නේ. ඒ ඒ අරමුණමයි ඊළඟටත් තියෙන්නේ. ඒ අරමුණ විසිර යෑමක් නැහැ. ඒ කියන්නේ දැන් මම පරිප්පු පැකට් එකක් කියන එක දැක්කහම හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්නද පරිප්පු පැකට් එකක් කියන කාලේ යන්නේ නැහැ. හිතෙන් කියන්නේ නැහැ. දැන් ප්‍රථම ධානයේදී ඒ වගේ අර ඒ අරමුණ දැන් තංගාන එක නම් ඒක නිකන් හිතෙන් කියනවා වාගේ මේක එක දිගට ඒක තුල තමයි මම හිත තියාගත්තේ. දැන් මේ දිගට යෑමක් නැහැ. දිගට යෑමක් නැති හින්දා අර ඒ ඔක්කොම හකුලුවා අරගෙන ඔක්කොම එකක් කියලා අරගෙන එක සිද්ධියක් විතර හරියට මේ සිද්ධිය මම හිතෙන් දකිනවා. මේ මේ පළවෙනි ධ්‍යානයේදී ගත්ත අරමුණ හිතෙන් දකිනවා මේ ඒකට යන්නේ බොහොම සුළු නිමේෂයයි. ඉතින් අන්න ඒක තමයි අපි මේ බලාපොරොත්තු වෙන తত্ত্বය දෙවෙනි ධානයේදී එතන විතක්ක ਵਿਚාර සංසිඳනවා කියන්නේ ඒකයි. ඉතින් තවත් ඒක කියන්න අපහසුකම් තියෙනවා මේ පැහැදිලි කර දීම සඳහා. නමුත් යම්කිසි කෙනෙකුට ඒක ප්‍රායෝගිකව කරගෙන යනවා නම් ඒ සමාධිය ඉතාම ප්‍රබල ඉහළ තත්වයකට යනවා හින්දා තේරුම් ගන්න පුළුවන් වෙනවා මම දෙවෙනි ධ්‍යානයට ආවා කියලා පළවෙනි ධ්‍යානයට ආපුවමත් එහෙමයි ආවා කියලා මේවා එකපාරටම ඇස් දෙක පියාගත්ත ගමන් මේ වගේ දේවල් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ සංසාරික ජීවිතයේ මේවා ඉතාම ප්‍රබලව වර්ධනය කරපාට විතරයි අනිත් එක ඒ අයගේ ජීවිතවලත් පැහැදිලිවම ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර මුසාවාද ආදී ගොඩාක් අඩු වෙලා තියෙන්න ඕන පින්නත් නේ. එහෙම නැත්නම් එවැනි තත්යකට පත් වෙන්න බෑ. මොකද ප්‍රමෝදය උපදින්නේ නැති හින්දා. එතකොට මේ විදිහට සීලවන්තව ගුණවන්තව යන කෙනෙකුට පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ වෙනස තමන්ගේ චිත්තාභ්‍යන්තරයෙන් ලබන අත්දැකීමත් එක්ක පළවෙනි ධ්‍යානයේදී තමන් ලැබපු අත්දැකීමක් තියනවාද ඒක දෙවෙනි ධ්‍යානයට මාරු වෙනකොට ඒ ලැබෙන අත්දැකීමත් එක්ක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්කම තියෙනවා මම දෙවෙනි ධ්‍යානෙට ආවා කියලා. එතකොට මේ වෙනකොට ප්‍රීතිය සහ සැපය ඉහළින්ම තියෙන අවස්ථාවක්. එහි ඇලීමකුත් තියෙනවා. ඊළඟට තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට යනකොට මේ ප්‍රීතිය සැපය සංසිඳනවා. ඒකට කියනවා පස්සම් භයං කාය සංකාරං කියලා. එතකොට මේ දෙක අයින් වෙලා සිත විතරක් තමන්ගේ සිත විතරක් අරමුණු වෙන මට්ටමකට එන්න පුළුවන් චිත්තපටි සංවේදී කියන එක ආරම්භ වෙන්නේ ඔන්න ඔය කියන මේ ධ්‍යාන චතුත් ධ්‍යානය දක්වා වර්ධනය වෙනකොට තමයි අර සංස්කාර නැත්තම් සැකසීම් අයින් වෙනවා. අර බලන්න මේ දැන් අපි දන්නවා මේ මේ ජීවිතේ ඉන්නකොට හරි වදයක් තියෙනවා. ඒ වදේ තමයි පාරේ යනකොට දකින්න දේවල් හින්දා සංස්කාරයන් හැදෙනවා. සංස්කාරන්නේ කැමැති බව, අකමැති බව, ප්‍රිය බව, අප්‍රිය බව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ ඔක්කොම කියන සැකසීම් කියලා. ඒතර මේ අකුසල සැකසීම් නම් සකස් වෙන්නේ ලොකු පීඩනයක් විඳ වෙන ඉඳලා අන්තිමට දැන් කුසල සකස්ම කරගියා කුසලයේ විතරක් ඉරලා නැහැ. නමුත් ඒකත් සැකසීමක්. ඒකත් එක්තරා ඒක ඒක පිළිබඳව පසු කාලේනවා මේකෙන් අයින් වෙලා නැවත වර්ධනය කරගන්න බැරි වුණොත් එහෙම ලොකු දුකකටපත් වෙන්න පුළුවන්. ඒකද ඒක එක්තරා සැකසීමක්. එතකොට මේ ඇති වෙලා තියෙන මේ සැකසීම හින්දා අපිට කොහොමද තියෙන්නේ අපහසු තත්ත්වයක්. දැන් ඒ ඒ ඒ සැකසීම් වලදී අනිවාර්යයෙන්ම විතක්ක ਵਿਚාර සම්බන්ධ වෙලා තිබුණා. දැන් ඒක අයින් වුණා. දෙවෙනි ධානයට යද්දී ඊළඟට තුන්වෙනි ධානයේදී ඒ තුන්වෙනි ධානය නිසා සකස් වෙන දෙයක් තියෙනවා. ප්‍රීතිය සහ සුඛය පළවෙනි ධානයේ ඉඳන්ම තියෙනවා. තව තුන්වෙනි ධානයේ තියෙනවා. අන්න ඒ සකස් වීම වලට කියනවා චිත්ත සංකාර කියලා. එතකොට අර විතක්ක ਵਿਚාර වලට කියනවා වචී සංකාර කියලා. හරි? එතකොට ඊට කලින් තිබුණ මේ කයේ ඇතිවන දැනීම් ආදියට කියනවා කාය සංකාර කියලා කය කය නිසා ඇතිවන සකසීම වලට. ඒකට ප්‍රථම ධානය වලට එනකොට කාය සංකාර සංසිඳිලා ප්‍රථම ධානයට එන්නේ. එතන කාය සංකාර අයින් වෙනවා. ඊළඟට දෙවෙනි ධානයට එනකොට වචි සංකාර අයින් වෙනවා. හතරෙනි ධානයට එනකොට ප්‍රීතිය සුඛය වාර දෙකකට අයින් වෙලා සුඛස්සති පහනා ප්‍රහාන ආදි වශයෙන් අයින් වෙලා හිත අත්දකින්න පුළුවන්. චිත්තානුපස්සනාවට වැටෙන චිත්ත පටිසංවේදී කියන தත්ත්වයට වැටෙනවා. එතකොට මේ හතරවෙනි ධානයේ මට්ටමට එනකොට ඒ සිත විතරක් අත්දකින්න පුළුවන් ගන්නට එනවා Tamanට Tamanගේම අතුලාන්තය අත්දැක ගන්න පුළුවන් මට්ටමක් ඒ අර ප්‍රීතිය සුඛය අයින් වෙලා යනවා. ඉතින් මෙන්න මේ සුවය විඳින්න කියලායි මේ ධ්‍යාන හතරම පිළිබඳව තියෙන්නේ. සුඛ දුක්ඛ දෙකම අයින් වෙච්ච උපේක්ෂාවෙන් ප්‍රබල උපේක්ෂාවක් තියෙන තැනක් තමයි චතුරා චතුත්ථ ධානය කියලා කියන්නේ. ඉතින් ඒ తত্ত্বයන් වර්ධනය කරගන්න ඕනේ. ඒ తত্ত্বයන් වර්ධනය කර ගනිමින් චතුත්ථ ධානය වර්ධනය කර ගනිමින් සුඛ දුක්ඛ කියනවා ප්‍රහාණය කරමින් උපේක්ෂාවේ හිත වට ගනිමින් ඇති කරගන්න ප්‍රමෝදය ඇති කරගන්න ඕන සතුට මේ ධර්මය තුළ ඇති කරගන්න පුළුවන්. එතකොට ඒවත් එක්ක ප්‍රහාණය වෙන්නේ පංච නීවරණයන්. පංච නීවරණයන් ප්‍රහාණය වෙනවා සුඛ දුක්ඛ ප්‍රහාණය වෙනවා සතර ධානය මට්ටමට එද්දී සති අධ්‍යානයට සති අධ්‍යානයට එනකොට ප්‍රීතිය ප්‍රහාණය වෙලා ဒုတိ ය ධානයට විතක්ක විචාර ප්‍රහාණය වෙලා පඨම ධානයට එනකොට පංච නීවරණයන් යටපත් වෙලා එතකොට ඒවා යටපත් කරගනිමින් ප්‍රථම ධානය උපදවමින් සතුට වෙනවා. අපි මතක තියාගන්න ඕන අපි ආපු ක්‍රමය ආරති රති සහෝහි භික්කවේ දීරෝහි කියලායි සඳහන් කරන්නේ අරතිය අයින් කරගනිමින් රතිය අයින් කරගනිමින් සැනසෙනවා කියන එකයි කුමන අරතියක්ද මේ අයින් කරන්නේ අධි කුසලයන්හි නොඇලීම නම් වූ අරතිය අයින් කරගන්නවා ලාම කුසලයන්හි ඇලීම නම් වූ රතිය අයින් කරගන්නවා එතකොට භාවෙන්තු පජහති භාවෙන්තෝ රමති පජහන්තෝ රමති එහෙනම් ප්‍රථම ධානය වඩවාගෙන වර්ධනය කරගෙන පංච නීවරණ යටපත් කරමින් සතුට වෙනවා දෙවෙනි ධානය වඩවාගෙන වර්ධනය කරගෙන විතක්ක ਵਿਚාර සංසිඳුණුවමින් සතුට වෙනවා තුන්වෙනි ධානය වර්ධනය කරගෙන ප්‍රීතිය සංසිඳුවමින් සතුට වෙනවා හතරෙන් ධානය වර්ධනය කරගෙන සුඛ දුක්ඛ සංසිඳනමින් උපේක්ෂා වර්ධනය කරගනිමින් සතුට වෙනවා. එතකොට මෙන්න මෙහෙම භාවෙන්තෝ රමති පජහන්තෝ රමති මේවා දැනෙන්න ඕනේ මේවා වර්ධනය කරගැනීමෙන් තමයි මේ කියන මානසිකත්වය මේ කියන සතුට ඇති කරගැනීම අපිට දැනෙන්න පින්නත් එතකොට මේක දැනීම තමයි අපි මේක දැනි දැනි ඉදිරියට යෑම තමයි මේ භාවනා රාමතාවය කියලා කියන්නේ හැම වෙලේම අපිට ඉන්නකොට මේවා වර්ධනය කරගන්න ඕනේ මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මේ උසස් මානසික තත්වයක අවශ්‍යතාවය තියෙනවා සාමාන්‍ය පුදජනෙක් විදිහට ඉන්නකොට හැමදාම රිදිරිදී දැවිදැවි ඉඳ වෙන්නේ මේවා වර්ධනය කරගත්තා කියලා මට සාමාන්‍ය ජීවිතේ ගෙවන්න බැරිකමක් එන්නේ නැහැ ඒක බොහොම අපූර්ව කඩයිමකටයි ඒ ඒ ජීවිතේපත් වෙන්නේ ඒකින්ද අන්න එහෙම හිතලා මේකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න වැඩපිළිවෙල මේ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන මේ ලැබිච්ච ජීවිතයේ උපරිමයක් ධර්මයේ තුල ප්‍රයෝජන ගන්න කටයුතු කරගන්න ඕනේ. එතකොට ඒකත් එක්ක තියෙන අෂ්ටඵල සමාපත්තියෙන් අයින් වෙන දේවල් පිළිබඳව තියෙනවා ආකාසඤ්ඤායතනය, විඤ්ඤාණායතනය, මේ ආකින්චඤ්ඤායතනය, නේව සංඥා, නා සංඥායතනය. එතකොට මේ දේවල් වලින් අයින් වෙනවා රූප සංඥා, ඒ වගේම ආකාශ සංඥාව අයින් වෙනවා විඤ්ඤාණං ඡායතනයේදී ආකාශ සංඥාව අයින් වෙනවා ඒ වගේම ආකින් සංඥායතනයේදී විඥාන සංඥාව අයින් වෙනවා. නේව සංඥාන ආසඤ්ඤායතනයේදී ආකින් සංඥායතනය පිළිබඳ තියෙන සංඥාව අයින් වෙනවා. මේවා අයින් කරගනිමින් අයින් කරගනිමින් සතුටු වෙනවා ප්‍රහාණය වෙනවා. අයින් කරගනිමින් සතුටු වෙනවා ප්‍රහාණය කරමින් සතුටු වෙනවා. එකතු කරගනිමින් සතුටු වෙනවා ප්‍රහාණය කරමින් සතුටු වෙනවා. ඊළඟට ඊළඟ තව කාරණාවකට අපි හිත යොමු කරනවා මේ ඉතුරුලා තියෙන වෙලාවෙත් අපි දන්න හින්දා නිත්‍ය සංඥාව කියලා කියන්නේ නිත්‍ය සංඥාව හිතේ අනිත්‍ය සංඥාව නිත්‍ය සංඥාව කියලා දෙකක් තියෙනවා අපි දන්නවා. දැන් අපි කතා කරා අනිච්චානුපස්සනාව පිළිබඳව. ඒක දැන් මේ දැන් අපිට මේවා විග්‍රහ කරන්න ගියම ආය අමුතුවෙන් මුකුත් කරන්න දෙයක් නැහැ. මොකද අනිත්‍යානුපස්සනාව පිළිබඳව අපි සතියක් කතා කරා. අනිත්‍යානුපස්සනාව කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයෙහි අනිත්‍ය ස්වභාවය. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය අත්දකින්නකොට කියනවා අනිත්‍යානුපස්සනාව කියලා. ආය ආය මම කියන්න ඕනේ නිකම් මේ අම්මා තාත්තාගේ අනිත්‍ය නැත්තම් මේ තියෙන අනිත් දේවල් වල නෙවෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය අත්දැකීමින් නිත්‍ය සංඥාව දුරු වෙන්න ඕනේ. අන්න ඒ පංච පාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් නැත්නම් අනිත්‍ය ස්වභාවය තමන් අත්දකින්නකොට අපි කියනවා නැත්නම් ඒක ඒ ඒක පිරික්සනකොට පරමාර්ථ ධර්මය පිරික්සනකොට පංච උපාදානස්කන්ධය පිරික්සනකොට එන්න ඒ පිරික්සීමෙන් එහි තියෙන අනිත්‍ය ස්වභාවය යමෙක් දකිනවා නම් අන්නේ දකින අවස්ථාවට කියනවා අනිච්චානුපස්සනා කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ මුළු ඔක්කොම පංච උපාදානස්කන්ධය තමයි. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය දකිනවා කියලා කියන්නේ ලොකුම ලොකු පාරකටයේ වැටෙන්නේ. එතකොට අන්න ඒකත් එක්ක දුරු වෙන්නේ නිත්‍ය සංඥාව. අනිච්චානුපස්සනා අනිච්චානුපස්සනම් භාවයෙන් තෝ නිච්ච සංඥං පජහති අනිච්චානුපස්සනම් භාවයෙන් තෝ නිච්ච සංඥං පජහති. එතකොට අනිච්චානුපස්සනං භාවෙන්තෝ රමති ඒක වර්ධනය කරගනිමින් සතුට වෙනවා නිච්ච සංඥං පජහන්තෝ රමති. නිච්ච සංඥාව අයින් කරගෙන සතුට වෙනවා. එතකොට නිත්‍ය සංඥාව අයින් වීමෙන් සතුට වෙන්නේ බැඳීම් අඩු වෙන හින්දා. නිත්‍ය සංඥාව තමයි අපිට මේ ලෝකේ තියෙන දේවල් තව පොඩ්ඩක් ඉස්සරහට අරන් යන්න පුළුවන් කියලා බලාපොරොත්තු ඇති කරවන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඒක අයින් වෙනකොට විශාල සැනසෙලිදායක සුවදායක තත්යකට පත් වෙන්න පුළුවන්කම තියෙනවා මේ ආකාරයට පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස මේක මෙහෙම වෙනවද කියලා පිරික්සමින් තමයි මේක කරන්න ඕනේ හැම වෙලෙම. ඒ කියන්නේ විමසා බලනවා මට දැන් අනිච්චානුපස්සී ස්වභාවය ඇති වෙලාද ඒකත් එක්ක අර නිත්‍යසන දරුවන්ගේ ආදරය නැත්නම් වෙන කෙනෙක්ගේ ආදරය නැත්නම් මේ වෙන පිරිස් නැත්නම් තමන් ආසන්නයේ ඉන්න ශරීර එහෙම නැත්නම් gedara එහෙම නැත්නම් තමන්ට ලැබිලා තියෙන යම්කිසි ලැබිලා තියෙන යම් කිසි ආකාරයක තාන්නමාන මේවා හැම එකක්ම හැමදාම තියෙයි අපිට නම් මේවා හැමදාම තියෙන ඒ හම්බෙච්ච වෙලාවට මොන හරි දෙයක් හම්බුනහම ජීවිතේට ඒක නැත්තරම නැති වෙලා බිඳුවටම වැටේ කියලා ලේසියකට අදහසක් නැහැ අපිට නම් මේවා හැමදාම තියෙනවා අපි බොහෝ පින් කරගත්ත අය මේවා දිගටම තියෙනවා නමුත් අන්තිමට බිඳුවටත් අල්හැර ඇදලා වැටෙන වෙලාවල් එනවා ඉතින් ලොකු දුකක් විඳින්න සිද්ධ වෙනවා හැමනහම ඒ තමයි නිත්‍ය සංඥා. මාත්‍රයක් හරි නිත්‍ය සංඥාව තියෙනවා නම් ඒක ගැටලුකාරී තත්ත්වයකට උදා වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඉතින් අන්න එහෙම නොවි අනිත්‍යානුපස්සනාව වඩන කෙනාට අපි දන්නවා මේ ලෝකේ නිත්‍යයි කියලා ගන්න ඊළඟ මොහොතේ ලැබෙන දෙයක් බෑ ඊළඟ මොහොතේ ලැබෙන දෙයක් බෑ ඊළඟ මොහොතේ ලැබෙන දෙයක් බෑ මොනවා කරලා දෙයක් ගත්තත් ඒක ගන්න පුළුවන් කමක් නැහැ කියලා අර කුඩා මේකකේ පිරික්සපු හින්දා ඒ ඒකකෙන් හැමදේම හැදලා තියෙන්නේ ඒ ඒකකේ වෙනස් වෙනවා කියලා දන්න හින්දා එයාට හොඳටම අදහසක් ඇති වෙනවා මේ අනිත්‍යානුපස්සනාව ගැන. එතකොට නිත්‍ය සංඥාව අයින් වෙනකොට බලාපොරොත්තු ඇති වෙන්නේ ලෝකයේ පිළිබඳ. ඉතින් ඒ දෙක සංසන්දනය කරමින් දැනට කොච්චර මට නිත්‍ය සංඥාව දුර වෙලා තියෙනවද කියලා බලා ගන්න ඕනේ. එතකොට තේරෙනවා තමන්ගේ හිත මොනවා හරි ඉල්ලලා විඳවනවා. අනුන්ව තමන්ට තියාගන්න ඕන හැටියට තියාගන්න ඕනේ කියලා තමන්ගේ හිතේ රත් වීමක් ඇති වෙනවා. අන්න ඒ රත් වීම නැතුව තමයි අපි මේක කරන්න ඕනේ. ඒකෝ රත් වීමක් ඇති වෙනවා නම් පින්නත් නේ එතන තියෙන්නේ නිත්‍යව තියාගැනීමේ උත්සාහය. එතකොට එහෙනම් ඉක්මනට ආය භාවනා කර කර භාවනා කර කර භාවනා කර කර මේක නවත්ත ගන්න කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඕක තමයි අපි අනිත්‍යානුපස්සනාවෙන් ඊළඟට තියෙන ප්‍රබලම දෙයක් තමයි දුක්ඛන දුක්ඛානුපස්සනං භාවෙන්තෝ රමති. සුඛ සංඥම් පදහන්තෝ රමති. දුක්ඛානුපස්සනාව කරන්න කියලා දැන් අපි දන්නවා දුක්ඛානුපස්සනාව ගැන අපි කතා කරා ගොඩක්. ඒක මම මේ මාතෘකාව ආපහු ගන්නේ අපිට හරි ලේසි මේක අමතක වෙන්න ඉස්සෙල්ලා දුක්ඛානුපස්සනාව වඩනවා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේහි තුලින් පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය ලක්ෂණය මූලික කරගෙන ඊට පස්සේ ඒ ඒ ඇති වෙන දුක් නවත්තන්න මට නවත්ත ගන්න බෑ කියන අනත්ත් සංඥාව මූලික කරගෙන මේකේ තියෙන සැප නැති බව දුක් ඇති බව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන මට විශේෂයෙන්ම යමක් අනිත්‍ය නම් ඒක සැපක් වෙන්නේ නැහැ යමක් අනිත්‍ය නම් ඒක දුකයි එතකොට අන්න ඒ ඒ දැනීම ඒකට කියනවා අපි ඔය අනිච්චානුපස්සනාව වඩනකොට පංච උපාදානස්කන්ධයේ තියෙන පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවය අපි තේරුම් ගන්නකොට අනිච්චානුපස්සනාව වැඩෙනකොට නිත්‍ය සංඥාව සම්පූර්ණයෙන්ම දුරු වෙනවා. ඒ දුරු වීමත් එක්ක ඇතිවෙන විශාල සතුටක් තියෙනවා. අන්න ඒ සතුට ස්වභාවයත් එක්ක අපිට අනිත්‍ය සංඥාව වැඩනකොට දුක් දුක් කියන මොකද්ද කියන එක මේ ඒ කියන්නේ අර නිත්‍ය සංඥාවත් එක්ක තියෙන සතුටක් නැහැ කියලා තේරෙනකොට දුක් කියන්නේ මොකද්ද කියන එක වැටෙනවා වැටෙනවා. ඒ මොකද එහෙම වෙන්නේ අර මං කිව්ව දුක්ඛ දුක්ඛ සංස්කාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන තුනකට මූණ දෙන්න වෙනවා. පංච උපාදානස්කන්ධයත් එක්ක ගනුදෙනු කරන අයට අර තුනට මූණ දෙන්න වෙනවා. ඒ තුනට මුණ දීම ඉතාමත්ම දුක්ඛිත සත්‍යයක් ඒ තුන බොහොම දරුණු ස්වභාවයේ තියෙන කාරණා තුන තමයි දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ මේ පෙනිපෙනී පෙනිපෙනී පෙනිපෙනී නැති වෙලා යන ස්වභාවය ඒකට අපිට මුණ දෙන්න වෙනවා සංස්කාර දුක්ඛය කියලා කියන්නේ නැති වෙනකොට නැති වෙනකොට නැති වෙනකොට ඒවම නැවත හදන්න ඕනේ නැවත හදන්න ඕනේ හැදීම විශාල දුකක් තිබ්බ ගන්නට යනවා එතකොට ඒක තේරෙනවා ඊළඟට ඒක ඊළඟට අපි කොහොම හරි කරලා මොනව හරි කරලා ජීවිතේ මේ අවශ්‍ය කරන තැන හදාගත්තා කියලා හිතන්නේ ඒ හදාගත්තත් එහෙම තමයි ඒක නැති වෙයි කියන බය සහ නැති වෙන්න මුණ දෙන්න වෙනවා කියන සැකය සහ ඒ ඒ සත්‍ය తත්වය දකින හින්දා හැම වෙලෙම ඒක නවත්ත ගන්න ඕන කියලා අර නැති වෙයි කියලා කියන විපරිණාම දුක. එතකොට එන්න ඒ දේවල් එක්ක අපි විශාල ගැටලු සහගත තත්වයකටපත් වෙනවා. මේපත් වෙන ගැඹුරු සහගත తත්වය තමයි දුක්ඛානුපස්සනාවේදී අපි ප්‍රකට කරගන්නේ. ඉතින් එතකොට මේ ඇති කරගන්න తත්වයන් අපේ ජීවිතයේ මේ තියෙන යථාභූත ස්වરૂපය පිළිබඳව අපි ඇති කරගන්න தত্ত্বයන් පින්නත් මේ තුලින් අපි ලබා ගන්න සතුට ඇපේට තියාගෙන මේ හිත නැවත නැවත නැවත නැවත භාවනාරමතාවය දවන්න ඕන. දැන් එතකොට දුක්ඛානුපස්සනාව හේතුයෙන් දුක්ඛානුපස්සනං භාවෙන්තෝ මේ දුක්ඛානුපස්සනාව භාවෙන්තෝ රමති ඒක මේක වර්ධනය කරමින් සතුට වෙනවා ඒත් එක්කම සුඛ සංඥම් පජහන්තෝ රමති සුඛ සංඥාව අයින් වීම පිළිබඳව අපිට මේකේ පංච පාදානස්කන්ධය සැපයි සුවයි මధుරයි ප්‍රියයි කියලා අපි එක එක ඒවා හොයනවා මේ ලෝකේ තියෙන එක එක ඒවා හොයාගෙන ඒවා ඒවා තුලින් අපේ හිත හැම වෙලේම ඒවා සැපයි සැපයි සැපයි කියන සංඥාව කියලා කියන්නේ හඳුනා ගැනීම. අපේ හිත හඳුනාගන්නේ අපේ පින්වත්නේ මේ ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා දේවල් මෙතන තමයි සැප තියෙන්නේ මෙතන තමයි සතුට තියෙන්නේ මේක තමයි මේක තමයි කියලා ඒ අපේ හිත හඳුනා ගන්නවා. අන්න ඒ හඳුනා ගැනීමට කියනවා සුඛ සංඥා කියලා. එතකොට දුක්ඛානුපස්සනම් භාවෙන්තෝ පංච උපාදානස්කන්ධයේහි තියෙන දුක්ඛ දුක්ඛය සංස්කාර දුක්ඛය සහ විපරිණාම දුක් කියලා කියන දේවල් ටික අනුපස්සනා කරපු කෙනෙකුට සුඛ සංඥාව නැති වෙනවා. කෙනෙකුට හිතේ සුඛ සංඥාව නැති වුනහම ඉතින් දුකක් නැති වෙන්නේ කියලා. නෑ. සුඛ සංඥාවෙන් හින්දා මහා දුකක් තිබෙනවා. මේ මේවා එකතු කරන්න ඕනේ, ඔක්කොටම යන්න ඕනේ, ඔක්කොම දේවල් කරන්න ඕනේ සුඛ සංඥාවෙන් හින්දා. දැන් සුඛ සංඥා සුඛ සංඥාව නැති කරලා සතුට වෙනවා කියලා කියන්නේ ඒකත් එක්ක ඇති වෙන මේ අර අල්ලා ගැනීම අයින් වෙනකොට හිතේ ඇති වෙන විශාල සතුට. ඉතින් ඒකින්ද ඒ එන්න ඒ සතුට මොකද සුඛ සංඥා තියනකම් ලොකු වෙහසක් දරන්න ඕනේ. පංච පාදානස්කන්ධය අදාළ දේවල් ඒක රාශි කරන්න. ඉතින් අන්න ඒ සතුට තමයි වර්ධනය කරගත යුත්තේ. ඒ සඳහා තමයි අපි බොහෝ වැඩ කටයුතු කළ යුතු තියෙන්නේ. ඉතින් මේ විදිහට හැම වෙලේම කුසලයේ පැත්තෙන් ගත්තොත් ඒක භාවෙන්තෝ රමති අකුසලයේ ඒකට ප්‍රතිවිරුද්ධ අකුසලයේ පැත්තෙන් ගත්තොත් ඒක පජහන්තෝ රමති. මේ විදිහට මේක මේක තුලින් සතුට ලැබීමට කියනවා භාවනාරාමතාවය කියලා. ඒ භාවනාරාමතාවය වර්ධනය කරගත යුතු දෙයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අද දවසේත් අපි මේ දේශනා කරපු ධර්මයට අනුව තම තමන්ගේ චිත්තසංතාන වර්ධනය කරගෙන <clears throat> තම තමන්ගේ චිත්තසංතාන තුළ මේ කුසලයන් උපදවාගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපපත් කරගෙන හැම දිනාටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන්ගේ ජීවිත සුරක්ෂිත කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති